කෝනුකෝ බන්තේ හේතුකෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය න අකාරණේ තථාගතං සිතං පාතු කරොන්ති තී වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මහත් කරුණාවෙන් මේ ලෝකයට දේශනා කරපු උතුම් ධර්මය පිළිබඳව සාකච්ඡා කරන දේශනා කරන දහම් දේශනා මාලාවක්. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ගණනාවක් මේ වෙනකොට සාකච්ඡා කරලා මේ වෙනකොට අපි ඉන්නේ 83 වැනි සූත්‍ර දේශනාවේ. මේ 83 වැනි සූත්‍රයේ නම මකාදේව සූත්‍රය. මඛාදේව කියලා කියන්නේ අතීතයේ වාසය කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. නායකත්වයේ කියන එක පින්නත්නි අපි ඕනෑම කෙනෙකුට බොහෝම වැදගත් වෙන කාරණාවක්. පවුල ගත්තට පස්සේ පවුල තුල නායකත්වයක් තියෙනවා. ගමක් ගත්තට පස්සේ ගම තුලත් නායකත්වයක් තියෙනවා. නගරයක් ගත්තට පස්සේ නගරයට නායකත්වයක් තියෙනවා. ඒ වගේමයි රටක් ගත්තට පස්සේ රටකට නායකත්වයක් තියෙනවා. සමහර කාලවලදී මුළු ලෝකෙටම නායකත්වයන් පහළ වෙනවා. සක්විත රජවරු වගේ මුළු ලෝකෙටම එක නායකත්වයකුත් එහෙම පහළ වෙන අවස්ථා තියෙනවා. මේ නායකත්වය එහෙම නැත්තම් ඕනම දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ නැත්තම් ඊට එහා ගිය විශාල පිරිසක් ඉන්න හෝ කණ්ඩායමක නායකත්වය කියලා යන්නේ කියලා කියන්නේ ඒ කණ්ඩායමේම අනාගතය යහපත වෙනවද අයහපත වෙනවද කියලා තීරණය කරන ප්‍රබලම චරිතයක්. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ තුලදී තරම් නිවැරදි නායකත්වයක් පිළිබඳව අපට අහන්න ලැබෙන්නේ නැහැ. සමහර නායකත්වයන් මේ ලෝකයේ තුල තියෙනවා මොනවා හරි පැත්තකින් හරි පැතිකඩ කිහිපකින් හරි ඒ නායකත්වයේ දුබලතා තියෙනවා. ඒතකොට පරිපූර්ණ නායකත්වයක් වෙන්නේ නැහැ. අපි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිතය ගත්තට පස්සේ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නායකත්වයේ දරුවේ තුන් ලෝකෙටම තුන් ලෝකයකින් සංසාරගත සත්‍යයන්ට යහපත සිද්ධ කරන්න පරලොව සුගතියට පාර කියන්න සසර දුකෙන් නිදහස් කරවන්න තථාගතයන් වහන්සේ විශාල නායකත්වයක් දරුවා. සත්තා දේව මනුෂ්‍යාන. දෙවිවරු සහ බ්‍රහ්මයෝ ඇතුළු සියලු මිනිසයන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ මාර්ගය පෙන්වන්න වුණා. එහෙම විශාල නායකත්වයක් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තියෙනවා. ඒ නායකත්වයේ මෙන්න මෙතන අඩුවක් තියෙනවා කියලා සියුම් ලෙසවත් පෙන්වන්න අඩුවක් නැහැ. පරිපූර්ණ නායකත්වයක්. තථාගතයන් වහන්සේ පින්නන්තේ නායකත්වය කියන එක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදී විතරක් නෙවෙයි පෙන්වලා තියෙන්නේ. සංසාර ගමනේ බොහෝ ආත්ම භාවවලදී මහා බෝධිසත්වයන් වහන්සේ විදියට සමහර ආත්ම භාවයන්ෙහි ත්‍රිසං ජීවිතවලදී පවා ත්‍රිසං ආත්ම භාව පවලපු අවස්ථාවලදී ඒ ඉන්න කණ්ඩායමට ඉන්න පිරිසට විශාල නායකත්වයක් දරමින් කටයුතු කරලා තියෙනවා. අපේ පින්තුන්ට මතක තියර මහා කපිජාතකේ වඳුරු ආත්ම භාවයක් ලැබෙන හිටපු අවස්ථාවේ ඒ බෝසත්යන් වහන්සේ ඇතුළු ඒ විශාල දහස් ගාණක් වඳුරු රංචුව අනතුරකටපත් වෙච්ච වෙලාවේ ඒ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ මහා සැඩපහරකින් එතර වෙන්න විදියක් නැතුව මරණය පෙනිපෙනී හිටපු අවස්ථාවක මේ උරයි ඒ උරයි සම්බන්ධ වෙලා තිබ්බ ගස් දෙකක් අතර පාලමක් වගේ ඒ අතු දෙකක් අල්ලගෙන තමන්ගේ දහස් ගානක පිරිසට එගොඩ වෙන්න නායකත්වයක් ජීවිතේ බේරගන නායකත්වයක් දුන්න හැටි අපේ පිළිතුර මතකයි. ඒ වගේම ඒ නායකත්වයේ අවසානයේ අන් අයට ජීවිත දානි දුන්නත් උන්වහන්සේ ඒ කඩපහරටම වැටිලා කබළ දුබල වෙලා මරණයටපත් වෙච්ච හැටි අපේ පිළිතුන් අහලා තියෙනවා. ඒ වගේ ජීවිත පූජාවෙන් නායකත්වයේ දුන්නු උත්මේ තමයි මහා බෝසත්ත්වයන් වහන්සේ. මකාදේව සූත්‍රය කියන්නේ අන්න ඒ විදිහට මපේ තථාගතයන් වහන්සේ සසර ජීවිතේ බෝධිසත්වයන් වහන්සේ නමක් විදියට රජකම් කරපු රජකම් කරමින් නායකත්වයේ දුන්න උතුම් ආත්ම භාවයක් පිළිබඳව විස්තර වෙන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර දේශනාවට මූලිකත්වයේ උනේ මිතිලානුවර මකාදේව කියන අඹ වනය. එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරපු කාලේ මිත්‍තිලා නුවර මකාදේව කියලා අඹු වෙනස් තිබිලා තියෙනවා. මේ මකාදේව කියන අඹු වෙනේ දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක මේ අඹවණේ දිහා බලලා අපේ බුදු පියාණන් වහන්සේ මදසිනාවක් පහළ කළා. තථාගතයන් වහන්සේලාගේ මදසිනාව කියන්නේ හේතුවක් ඇතුවම සිද්ධ වෙන දෙයක් නිසා ආනන්දයන් වහන්සේ විමසනවා සාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මද සිනහවක් පහළ කළා මේ මකාදේව අඹවණේ දිහා බලලා. ස්වාමීනි භාගතුන් වහන්සේ කාරණය මොකද්ද? එදා ආනන්දයන් වහන්සේ විමසපු පැනේ නිසා අවුරුදු 2000 ගාණක් 20000 ගාණක් පින්නති අද දක්වාම ඉදිරියටත් මේ නායකත්වයක තියෙන උතුම් ගුණාංග පිළිබඳව කතා කරන්නට අපට අවස්ථාවක් ලැබෙලා තියෙනවා. ආනන්දයන් වහන්සේ විමසපු පැණිය නිසා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි භූත පුබ්බං ආනන්ද ඉනිස්සායේව මිතිලායන් රාජා අහෝසි මකාදේවෝ නාම ධම්මිකෝ රාජා ධම්මේ තිතෝ මහරාජා ධම්මං කරති බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මේ මිතිලාවේ හිටියා මකාදේව කියලා රජ කෙනෙක්. අතීතයේදී අවුරුදු 10 ගානකට කලින් මේ මිථිලා නුවර මේ මකාදේව කියන මේ අඹවණේ ඇසුරු කරගෙනම මකාදේව කියලා රජ කෙනෙක් හිටියා. හරි ලස්සන වචනයක් පාවිච්චි කරනවා පින්වත්නි ධම්මිකෝ රාජා. ඒ කියන්නේ ධාර්මික වූ රජ කෙනෙක්. ධම්මේ සිතෝ මහරජා ධම්මං කරති. ඊළඟට දේශනා කරනවා ධර්ම රාජව ඒකට ධර්මයේ පිහිටලාමයි මේ මකාදේව රජතුමා වාසය කළේ කියලා. මෙන්න මෙතන අපි ගොඩාක් මතු කරගන්න ඕන ස්ථානයක්. අටුවාවෙත් විශේෂ තැනක් දෙලා තියෙනවා. මොකද්ද මේ ධාර්මික රජ සහ ධර්මයේ පිහිටා කටයුතු කරන රජ කියලා කියන්නේ කියලා. සැබෑම රජ කෙනෙක් තුල තිබිය යුතු ප්‍රධාන ගුණධර්ම 10ක් පිළිබඳව ශාසන ධර්මයේ විග්‍රහ වෙනවා. ඒක අපේ ගෘහස්ත ජීවිතය ගත කරන පිනතුළු ගොඩාක් වැදගත්. පවුලක නායකත්වයක් දරන විශේෂයෙන්ම පියතුමා. ඒ පියතුමා කියන්නේ කුංචි කණ්ඩායමක නායකයා. ඊළඟට පාසලක නායකත්වයක් දරන විදුහල්පතිතුමා. ඒකෙම කුඩාම කොටසක පන්තියක නායකත්වයේ දරන කුංචි දුවෙක් හරි පුතෙක් හරි. ඒ වගේ සමහර පුද්ගලික සහ රාජ්‍ය ආයතනවල නායකත්වයන් දරණ ඉන්නවා. ඊළඟට රටේ නායකත්වය ප්‍රධාන නායකත්වයක් දරණ ඉන්නවා. ඊළඟට විවිධ පළාත්වල නායකත්වයක් දරණ ඉන්නවා. මෙන්න මේ ඕනෑම නායකත්වයක් දරන කෙනෙකුට මේ මකාදේව කියන මේ උතුම් රජතුමාගේ නැත්නම් මේ උතුම් බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ තිබ්බයේ ධාර්මික පැවැත්ම පුදුමාකාර ආදර්ශයක් වෙනවා මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගන්න පුළුවන් නායකත්වයන්ට. මොකද සමහර නායකයෝ මෙලොවත් ධිට්ඨධම වේදනීය වශයෙන් මහා ආදීනවයක් විඳිනවා. වැරදි නායකත්වය නිසා. සමහර නායකත්වයන් මෙලොවත් එවැනි දුක් විඳලා මරණින් මතු සතර පායට වැටිලා අප්‍රමාණ දුක් විඳිනවා. දැන් අපේ සමාජය තුල පිළිතුන්ට ඇහෙනවා ඇති මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරවන්නේ නැත්තේ ඇයි කියලා සමහර අයගේ පොඩි කතාවක් තියෙනවා. ඇයි මෙච්චර වැරදි කරද්දී මරණ දණ්ඩනය පමුණුවන්නේ නැත්තේ? ධාර්මික රජ කෙනෙක්ගෙන් වැඩි දෙයක් වෙයිද? මේ ධාර්මික රජ කෙනෙක් තුල තියෙන ಗುಣ 10 ගැන කතා වෙද්දී පිළිතුන්ට තේරුම් ගන්න පුළුවන් මරණ දඬුවම ධාර්මික රජ කෙනෙක් පනවයිද නැද්ද කියලා. ධාර්මික රජ කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ ටිකක් කතා කරමුකෝ. පළවෙනි ලක්ෂණය තමයි ධාර්මික රජ කෙනෙක් ළඟ දන් දීම කියන කාරණාව. සමාජයේ තුල සිල්වතුන් ඉන්නවනම් ඊළඟට ගුණවතුන් ඉන්නවනම් ඒ සිල්වත් ගුණවත් ශ්‍රමණයෝ ඉන්නවනම් සිල්වත් ගුණවත් බ්‍රාහ්මණයෝ ඉන්නවනම් ධාර්මික රජ කෙනෙක්ගේ ධර්මරාජ වූ රජ කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි අන්නේ ශ්‍රමණයන්ට අන්නේ බ්‍රාහ්මණයන්ට දන් දෙන එක ජීවිතේ ප්‍රධාන අංගයක් කරගන්නවා. පින්නතුට මතක ඇති දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා කියන්නේ මේ අපේ රටේ හිටපු අවුරුදු ගානකට එහා හිටපු අතීතයේ හිටපු ධාර්මිකව තමන්ගේ ජීවිතය අරගෙන යන්න උත්සාහ කරපු රජ කෙනෙක්. 100ක් ධාර්මිකත්වයටපත් වෙන්න බැරුණත් යම්කිසි සෑහීමකටපත් වෙන්න පුළුවන් මට්ටමකටවත් එතුමා තමන්ගේ ජීවිතේ සුගතියට යන විදියට පාර හදාගත් උතුමෙක්. ඉතින් එතුමාගේ ජීවිතයේ තිබ්බ ප්‍රධාන ලක්ෂණයක් තමයි දන් දීම කියන ලක්ෂණය. ඒක තැනකදී සඳහන් වෙනවා මහා වන මැද ඉඳගෙන මහා වනාන්තරයක් මැද ඉඳගෙන එතුමාගේ අදිෂ්ඨාන ශක්තියක් නිසා එතුමා දන් නොදී ආහාර නොගන්න චරිතයක් බවට පත් වෙලා හිටපු නිසා ඒ දන් දෙන්නට හිතුන අවස්ථාවේ මහා වනයක් මැදදී එතන රහතන් වහන්සේ නමක් එළිදීන් වැඩි බව අතීත කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ මේ මකාදේව කියන අද අපි මේ කතා කරන රජතුමාගේ ජීවිතයේ තිබ්බ ප්‍රධාන ලක්ෂණයක් තමයි දන් දීම කියන එක. සෙල්වතුන්ට ගුණවතුන්ට. ඒක විශාල ආනිසංසකාරයක් ලැබෙන කාරණාවක්. ඉතින් ගෘහස්ත ජීවිතයක් ගත කරන අපේ නායකත්වයක් දරන, පවුලක නායකත්වයක් දරන පිය කෙනෙක් වුණාට පස්සේ අපි සිහිපත් කරනවා තමන්ගේ ජීවිතයේ තමන් පුංචි නායකයෙක්. ඒ පුංචි නායකත්වයට එකතු කරගන්න දන් දීම කියන එක. සාමාන්‍යයෙන් කියන්නේ ගෘහාධිපති කියලානේ. ගෘහයේ අධිපති කියලායි කියන්නේ. එන ගෘහයේ අධිපති ගෘහයේ නායකත්වය දරන්නේ එතුමා. එතකොට එතුමාගේ ජීවිතේ ප්‍රධාන ලක්ෂණයක් කරන්න ඕනේ ශ්‍රමණ ධාත්මණයන්ට දන් දීම කියන එක. සිල්වතුන්ට කුණවරුතුන්ට හොඳට දානෙන් සංග්‍රහ කරන්න ඕනේ. දෙවෙනි කාරණාව සඳහන් කරනවා මේ ධාර්මික රජකෙනෙකුගේ ලක්ෂණය තමයි පින්නත්නි සීලය කියන එක. විශේෂයෙන්ම කාය සංවරය සහ වාග් සංවරය. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක්. එහෙනම් ධාර්මික රජ කෙනෙක් කවදාවත් මරණ දඬුවමට ඉඩ දෙයිද? ඉඩ දෙන්නේ නැහැ පින්නම්. කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ප්‍රාණඝාතයට ඉඩ දීම කියන්නේ මහා පාප පෙරහැරක් ගොඩනැගෙන අවස්ථාවක්. මොකද ඒ රජ කෙනෙක් යම්කිසි අවස්ථාවක තීරණයක් දුන්නොත් මේ මේ වැරදි කරන අයට මරණීය දඬුවම දෙන්න කියලා එතෙන් සිට ඒ හැම කෙනෙක් මේ වැරද කරන හැම කෙනෙම ඝාතනය කරන්න පටන් ගන්නවා. ඒ ඝාතනය කරනකොට ඒ ඝාතනය කරන කෙනාටත් දේශචිත්තයන් උපදිනවා. බොහෝ අකුසල් සිද්ධ වෙනවා. ඊළඟට ඒ ඝාතනයන් සිද්ධ වෙන හැම මොහොතකම ඒකට අනුබල දීමක් වශයෙන් ඒකට ඉදහසට සකස් වීමක් වශයෙන් ඒ ප්‍රාණඝාතන ඉදදුන් නායකත්වයටත් බොහෝ අකුසල් සිද්ධ වෙනවා. මෙලොව සහ පරලොව වශයෙන්. ඒ නිසා ධාර්මික රජ කෙනෙක් කිසියම්ම දවසකවත් මනුෂ්‍ය ඝාතන නෙමෙයි. කුරා කුහුඹුවෙක්වත් ඝාතනයකට අනුබලයක් දෙන්නේ ඊළඟට සොරකම කරන්නේ රාජ්‍ය හෝ වේවා පුද්ගලිකෝ හෝ වේවා දේපලක් සොරකම් කරන්න ධාර්මික රජ කෙනෙක් වෙලෙන්නේ ඊළඟට කාමයේ වර්ධවා හැසිරෙන්නේ මවක් විසින් රකින්න ස්ත්‍රියක් සමග හෝ පියෙක් විසින් රකින්න ස්ත්‍රියක් සමග හෝ ඊළඟට සහෝදරයෙක් විසින් රකින්න ස්ත්‍රියක් සමග හෝ සහෝදරියක් විසින් රකින්න ස්ත්‍රියක් සමග හෝ එහෙම නැත්නම් ඥාතියෙක් විසින් රකින්න ස්ත්‍රියක් සමග හෝ මල් දමක් ගෙලට දාලා අයිතිය තහවුරු කරගත්ත එහෙම පුරුෂයෙක් අයිතිය තහවුරු කරගත්ත ස්ත්‍රියක් සමග හෝ කාමිත්‍යාචාරයේ දෙන්නේ නැහැ කවදාවත් ධාර්මික රජ කෙනෙක්. කාමිත්‍යාචාරයෙන් ඉවත් වෙලා ජීවිතය අරගෙන යන්නේ. මේ ධාර්මික රජවරුන්ගේ විශේෂ ලක්ෂණයක් විදිහට සඳහන් කරනවා මාසයකට වාර කීපයක් සිල් සමාදන් වීම. අටසිල් හෝ දසසිල්. ඉතින් අපේ පවුල තුල ගෘහස්ත ජීවිතයක් ගත කරන අපේ පියවරු බලන්න ඕනේ. මාසයකට වාර කීයක් අඩුම ගාන එක දවසක්වත් මම සීලය සමාදන් වෙලා විශේෂ සීලයක් සමාදන් වෙලා ඒ උපෝසතේ ආරක්ෂා කරනවද කියලා. ඉතින් මේ විදිහට ධාර්මිකව ජීවිතය අරගෙන ගියොත් ඒකෙන් Taman තමයි යහපත. Tamanට පින ගලනවා. අර බුදුරජාණන් වහන්සේ කුඤ්ඤාභි සඳ සූත්‍රයේ දේශනා කරනවානේ. කෙනෙක් කෙනෙක්ගේ ජීවිතේට පින ගලන පැතිකඩවල් පහක් විග්‍රහ කරනවා. ඒ පැතිකඩවල් පහෙන් එකක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් ශ්‍රමණයන් වහන්සේලාට බ්‍රාහ්මණයන් වහන්සේලාට මේ බ්‍රාහ්මණ කියන්නේ එතන අර්ථ දෙකක් තියෙනවා එකක් තමයි බ්‍රාහ්මණ කියන රහතන් වහන්සේලාට අබුද්ධෝත්පාද කාලවල බ්‍රාහ්මණ කියන උසස් ගුණ ධර්ම තියෙන අයට. එතකොට විශේෂයෙන්ම මෙවන් කාලයක ශ්‍රමණයන්ට අරහතන් වහන්සේලා අරමුණු කරලා යම් කිසි කෙනෙක් දන් දෙන්නේ ශ්‍රද්ධාව නිසා. එතකොට අන්න එහෙම ශ්‍රද්ධාවෙන් දන් දෙනකොට එයාගේ ජීවිතේට විශාල පුණ්‍ය මහිමයක් ගලනවා. පුඤ්ඤාභි සම්ද කියන විශේෂ කොට තමන්ගේ පැත්තට පිනගලන කාරණා කියන එක. එතකොට දැන් අපි කතා කරන්නේ සීලය පිළිබඳව. ඒ සූත්‍රයේ දේශනා වෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් සිල්වත්ව කටයුතු කරනවා නම් කාණගාතයෙන් වළකින හැම මොහොතකම එයාගේ පැත්තට පින ගලනවා. පිනත් අපේ ජීවිතය අපි අහලා තියෙනව නේද? දැන් සමහර අය වැරදි කරගනිද්දී අපි කියනවා ඔච්චර පව පුරව ගන්න එපා කියනවා. දැන් සමහර අය ප්‍රාණඝාතයේ දෙනකොට අපි කියනවා ඔච්චර පව පුරව ගන්න එපා. සමහර අය සොරකම් වල යෙදෙනකොට කාමීත්‍යාචාරය යෙදෙනකොට අපි කියනවා උතර පව් පුරව ගන්න එපා කියලා. ඒ වැරදි කරන්න කරන්න පව් පිරෙනවා නම් වැරද්දෙන් ඉවත් වෙන ඉවත් වෙන මොනවද පිරෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. දැන් වරදේ යෙදෙන්න යෙදෙන්න පව් පිරෙනවා නම් වරද නිවත් වෙන ඉවත් වෙන මොනවද පිරෙන්නේ? අනිවාර්යෙන් පින් පිරෙන්න එපේ. එහෙනම් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ගෙවන හැම දවසකදීම එයාගේ ජීවිතේට පින ගලන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් සොරකම, කාමීත්‍යාචාරය කියන මේ காரணා දෙකෙන් ඉවත් වෙලා තමන්ගේ ජීවිතේ ගෙවන හැම දවසකම ඒ ජීවිතේට පින ගලන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරන්නේ පුඤ්ඤාවි සන්ද කියලා සිල්වත් වීම. ඊළඟට යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැත්නම්, පරුස වචන කියන්නේ නැත්නම්, කේලම් කියන්නේ නැත්නම්, ප්‍රලාප කතා කරන්නේ නැත්නම් එයාගේ ජීවිතේට පින ගලනවා. පරුස වචනයක් කියන හැම මොහොතකම යාට පව් පිරෙන වගේ පරුස වචනේ වැලකෙන හැම මොහොතකම පින් පිරෙනවා බොරුවක් කියන හැම මොහොතකම පව් පිරෙනවා වගේ බොරුවෙන් ඉවත් වෙලා ඇත්ත කතා කරද්දී පින් පිරෙනවා සමගිය බෙදෙන කේලමක් කියද්දී පව් පිරෙනවා වගේ සමගි අයත් සමගි වෙන අසමගි අයත් සමගි වෙන යහපත් වචන කතා කළොත් පින් පිරෙනවා කෙලෙස් වැඩෙන ප්‍රලාප කතා කරාම පව් පිරෙනවා වගේ තමයි අර්ථවත් ධර්මදර ධර්මවාදී විනයවාදී දේවල් කතා කරනවා නම් එයාගේ ජීවිතේට පින් පිරෙනවා. එතකොට නායකත්වයේ තියෙන විශිෂ්ට ලක්ෂණයක් තමයි සිල්වත් බව. මේ මකාදේව රජතුමා ළඟ බෝසත්යන් වහන්සේ ළඟ ඒ ලක්ෂණ තිබ්බා. ගෘහස්ත ජීවිතයක් ගත කරන අපේ පියවරුන් ඉඳලා මේ ලෝකයේ තුල නායකත්වයේ දරන ඕනම කෙනෙක් සිල්වත් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා පරිත්‍යාගය කියන එක. ධාර්මික රජ කෙනෙක්ගේ තියෙන ප්‍රධාන ඊළඟ ලක්ෂණය තමයි පින්නති පරිත්‍යාගශීලී බව. මොකද්ද මේ පරිත්‍යාගය කියලා කියන්නේ? දැන් ඉස්සෙල්ලා කතා කර දානය කියලා. ඒතර දානයේදී විශේෂයෙන්ම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. මෙතන පරිත්‍යාගය කියන්නේ රජ කෙනෙක් නම් රටවැසියන්ට. රටවැසියාට පරිත්‍යාගශීලීව දැන් අපේ බෝසත්යන් වහන්සේලා මේ මකා දේව කියන මේ සූත්‍ර ධර්මයට අදාළ ආත්ම භාවයේදී විතරන්නේ දැන් වෙස්සාන්තර ආත්ම භාවය ගත්තට පස්සේ බලන්නකෝ මේ වෙස්සාන්තර ආත්ම භාවයේදී වෙස්සාන්තර රජතුමා කොච්චර පරිත්‍යාග කළ තිනවද රටවැසියන්ට ශිල්වතුන් ගුණවතුන්ට දන් දීම විතරක් නෙවෙයි රටවැසියන්ට කොච්චර පරිත්‍යාග කළ තිනවද මේ වෙස්සාන්තර ආත්මභාවයේදී මහා බෝසත්යන් වහන්සේ උපදිනකොටම උපදින ගමම කතා කරලා තියෙනවා ඒ උපදින ගමම්ම පිට කරපු වචන ටික තමයි අම්මේ ගෙදර දෙන්න මුකුත් නැද්ද? ඔන්න අහපු වචන ටික. අම්මේ ඒ මොහොතේම ඒ පුංචි දරුවාගේ අතේ මසුරන් ටිකක් තැබුවම එතන හිටපු කිරියම්මට ඒ බෝසත්යන් වහන්සේ ඒ මසුරන් ටික පරිත්‍යාග කළා තියෙනවා. මේ ඉපදුණු ගම. ඒ වගේ පරිත්‍යාග චේතනා සහිතව ඉපදිච්ච උත්සමයේ තමයි මේ මහා බෝසත්යන් වහන්සේ. ඉතින් මේ මකාදේව කියන මේ රාජ ආත්ම කාලෙදී ධාර්මිකව ඒ රාජ්‍යත්වයේ කරද්දී සිල්වත්ව විතරක් නෙවෙයි දානීය ශ්‍රමණතාප්මණය යන දෙමින් පමණක් නෙවෙයි රටවැසිය යන හරියම පරිත්‍යාගශීලීව ආයතනයක් වුණත් එහෙම වෙන්නත් ආයතනයක නායකත්වයක් දරන කෙනෙක් වුණත් ඒ ආයතනයට ලාභ ලැබෙනකොට අන්නේ ලාභයන් ඒ රාජ්‍ය හෝ වේවා පුද්ගලික හෝ වේවා ඒ ආයතනවල සේවකයන්ට ගලාගෙන යන විදිහට පරිත්‍යාගශීලීව කටයුතු කරන්න ඕනේ රටක ප්‍රධාන නායකත්වයක් රජ කෙනෙක් වුණා ඒ තමන්ගේ භාණ්ඩාගාරයට විවිධ ලාභ ලැබෙනකොට අන්නේ ලාභ ඒ ජනතාවට රටවැසියන්ට ගලාගෙන යන විදිහට ඒ ලාභයන් ධර්මානුකූලව ධාර්මිකව ගලාගෙන යන විදිහට පරිත්‍යාගශීලීව කටයුතු කරන්න. ඉතින් මහා බෝසත්යන් වහන්සේ එහෙම රජ වෙච්ච ආත්මභාව බොහෝමයක නිරන්තරයෙන්ම දුගී මගී යාචකාදීන්ගේ ඉඳලා ඒ අවශ්‍යතාවයන් තියෙන හැම කෙනෙකුටම දන් වැටවල් පවා පවත්වන බව අපේ පින්නතුන් අහලා තියෙනවා. ඒක රජ කෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් පරිත්‍යාගශීලී බව. ජනයා සතුටු කරන්න ඕනේ. පහුලකුණත් පිය කෙනෙක් වුණාට පස්සේ තාත්ත කෙනෙක් වුණාට පස්සේ දැන් අර තියෙන සිඟාලෝවාද සූත්‍රයේ තියෙන්නේ මවකගේ යුතුයකම් පියෙකුගේ යුතුයකම් දරුවන්ගේ යුතුයකම් එතන තියෙනවා ස්වාමියෙකුගේ යුතුයකමක් කියනවා ඒ භාර්යාව කනකර ආභරණ වගේ වට කැමතිනම් සාමාන්‍ය කාන්තාවක් වෙන දේවල්ට ආසනේ අන්න ඒවා Tamanට හැකි පමණින් ලබා දෙන්න ඕනේ. හැකි පමණින් කියලා කියන්නේ Tamanට ලැබෙන ධනය අනුව. ඉතින් ලොකුවට කරන්න බැරි වුණත් ඇයගේ හිත පොඩ්ඩක් හරි සතුටු වෙන්න එවැනි පරිත්‍යාග කළ යුතු බව සිංහලෝවද සූත්‍රය සඳහන් කළේ එතන. මොකද පවුලක් තුල වුණත් ඒ පරිත්‍යාගය කියන එක සිද්ධ වෙන්නේ නැති වෙනකොට නොසතුටු සහගත මානසිකත්වයන් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට පරිත්‍යාගය කියන එක ධාර්මික රජවරුන් ළඟ විශේෂයෙන්ම රටවැසියන් කරෙහි තිබිලා තියෙනවා. රටවැසියන් සතුටු කරලා තියෙනවා හරියට. ඒක ගොඩාක් වැදගත් කාරණාවක්. ඊළඟට තියෙනවා ඍජු බව. ධාර්මික රජවරුන්ගේ තියෙන ඊළඟ විශේෂ ලක්ෂණය තමයි මේ අවංක භාවය කියන එක. පවුල තුල නායකත්වයක් තුල ඒක තියෙන්න ඕනේ. දැන් අපි මේ පවුල තුල කියද්දී අපි සාමාන්‍යයෙන් කියනවා පිය කෙනෙක් කියලා. පවුලේ නායකත්වය වශයෙන් නමුත් අනිත් හැම කෙනාම අවංක වෙන්න ඕනේ. අවංක වෙනවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් සමහර අය ඉන්නවා සමහර දේවල් කියනවා. හැබැයි එයාලගේ ජීවිතවල ඒව නැහැ. කියනවා. දැන් මම බොරු කියන්නේ නැති කෙනෙක්. ඒ වුණාට එයා හරියට බොරු කියන කෙනෙක්. ඒ වගේ සමහර අය කියන මම පරුස වචන කියන්නේ නැති කෙනෙක්. හැබැයි හරියට පරුස වචන කියනවා. මම කවදාවත් අනුන්ගේ දේවල් ගන්න දෙයක් කෙනෙක් නෙවෙයිනේ. හැබැයි අනුන්ගේ දේවල් ගන්න කෙනෙක්. මම කාමයට හැසිරෙන්නේ නැහැ. සාමියාට හරි භාර්යාවට හරි කියන මම කවදාවත් ඔයා ඉක්මවා යන්නේ නැහැ. ඔබ ඉක්මවා යන්නේ නැහැ. හැබැයි කාමයට හැසිරෙනවා. අන්න ඒක වංක බව, වංකකම. අවංකභාවය කියලා කියන්නේ තමන්ගේ සත්‍ය ස්වභාවය වෙනුවට බොරු ගුණ ජීවිතයට එකතු කරලා ලෝකයාට පෙන්නලා ලෝකයාගෙන් වටිනාකම් ගෞරව තාන්න මාන නිලතලාදී ලබා ගන්නට නොපෙළඹෙන බව ආවංක බව. එයාලගේ ජීවිත හරීම සැලසෙනදායකයි. ඒ වංක සතකපට කෙනෙකුගේ ජීවිතයේ තියෙන අර තනි වුණාම හිතේ තියෙන අර වේදනාකාරී පැතිකඩ වගේ නෙවෙයි අවංක කෙනාගේ හුදකලා මානසිකත්වයට හරිය සතුටයි. ඒ කියන්නේ එයාට බයක් නැහැ. අර කහුවේද දන්නේ මේ කහුවේද දන්නේ ආදි වශයෙන් අර මේ තමන්ගේ ජීවිතේ ඉතා නිවැරදිවම අවංකවම හැමදේම සත්‍යවාදීව කරගෙන ආපු ජීවිතය දිහා බලද්දි එහෙම අනවශ්‍ය බය ඇති වෙන්නේ නැහැ. හැබැයි වංක විදියට සාමියාට හරි භාර්යාවට හරි දරුවන්ට හරි රටේ රජ කෙනෙක් රට වැසියන්ට වංක විදියට කටයුතු කරගෙන ආවොත් හරි බියෙන් ඉන්නේ. ජනතාව දැනගත්තොත් මොනවයි මොනවා වෙයිද? අන්න. එතකොට ධාර්මික රජවරු එහෙම නෑ. පවතින தත්ත්වය පෙන්වනවා මිසක් වංක විදියට ජනතාව රවට්ටන්නේ නැහැ. ඒකට කියනවා ඍජු බව ඊළඟට හරි ලස්සන කාරණාවක් තියෙනවා මුරුදු භව. රජ කෙනෙක් වුණාට පස්සේ සංවේදී වෙන්න ඕනේ. රජ කෙනෙක්ගේ සැබෑම පෞරුෂය හැදෙන්නේ කොහොමද? රජ කෙනෙක්ගේ සැබෑම පෞරුෂය හැදෙන්නේ ඍජු බව කියන අවංකභාවයෙන්ු සිල්වත් භාවයෙන්ු. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නත් යම් කිසි කෙනෙක්ට විශාරදව පිරිසක් මැදට යන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? සිල්වත් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ සිල්වත් වෙන සිල්වත් වෙන සිල්වත් වෙන අතුලාන්තයේ හැදෙනවා මහා පෞරුෂයක්. දුස්සීලයට ඒක හැදෙන්නේ නැහැ. අපි ඔය හොඳට අල්ලගන්න ඕන තැන. රජ කෙනෙක්ගේ පෞරුෂය හැදෙන්නේ අන්නේ අවංක භාවයක් සිල්වත් භාවයක් ඕන පිරිසක් මැද රටවැසියා ඉස්සරහා අධ්‍යාත්මික පෞරුෂයකින් අභිමානයකින් ඉන්න පුළුවන් තමන්ගේ ජීවිතේ නිවැරදි නිසා. අන්න එහෙම පෞරුෂයක් තියෙන මේ රජතුමා තුළ තියෙන අනිත් වටිනම ගුණය තමයි මෘදු බව. හරිම සංවේදී. පවුලක නායකත්වයකත් ඕක තියෙන්න ඕනේ. ගෙදර ඉන්න පියතුමෙකුට භාර්යාව දැනෙන්න ඕනේ. ගොරෝසු චරිතයක් වෙන්න හොඳ නැහැ. සෞම්‍ය වෙන්න ඕනේ. ගෙදර ඉන්න පිය කෙනෙකුට ඒ පුංචි නායකත්වයට තියෙන්න ඕනේ දරුවෝ ගැන දැනෙන ගතියක්. දැනෙන්න ඕනේ. දැන් උණ කටුව කියන එකක් තියෙනවනේ. උණ කටුව දැන් පුංචි කාලේම අපිට මතකයි අපි ආරෝග්‍ය ශාලාවලට එහෙම ගියාට පස්සේ උණ කටුව මේ දිව යට තියෙනවා. ඒ උණ කටුවට මොනවද දැනෙන්නේ? උණ හොඳට දැනෙනවනේ. මේක හොඳට තේරුම් ගන්න. උණ කටුව දිවයට තිබ්බට පස්සේ ඒ ශරීරයේ තියෙන රස්ණය ඒ කටුවට දැනෙනවා වගේ. හෙන්නනවනේ. අපිත් අන්න එහෙම වෙන්න ඕනේ. නායකත් එහෙම වෙන්න ඕනේ. නායකයාට දැනෙන්න ඕනේ අනිත් අයගේ ජීවිතවල තියෙන දුක්ඛ දෝමනස්යන් අසරණකම් නැතිබරිකම් අපහසුතා විඳින පීඩන නායකයට දැනෙන්න ඕනේ. ධාර්මික රජ කෙනෙකුට තමන්ගේ පුරෝහිත එතරින් පහළ ඉන්න සමාජිකයන්ට ඊළඟට එතනින් පහළින සේවක සේවකාවියන් ඊළඟට එතනින් පහළින රටේ රටවැසියන් ගැන පුදුමාකාර ඉවක් තියෙනවා. ඒ අයගේ ජීවිතවල නැති පරිකම් දැනෙනවා. ඒක පින්නත් ඕනම කාලයකට ගැලපෙනවනේ. රටක නායකත්වයේ රටක රජ කෙනෙකුට ඒ රටේ ඉන්න ජීවිත දැනෙන්න ඕනේ. ඒකට කියන සංවේදීකම. ඒ සංවේදීකමට මොකද කරන්නේ? දැනෙනකොට නේ පිහිට වෙන්නට යොමු වෙන්නේ. පිහිට වෙන්නට යොමු වෙන්නේ දැනෙනවා දුක් දැනෙන්න ඕනේ. ඒ සමාජයේ සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තගේ දුක දැනෙන්නේ නැහැ. ගල්ගෙඩි වගේ ජීවිත. අම්මා අම්මා විඳින දුක දැනෙන්නේ නැහැ. තාත්තා විඳින අතිමාන්තික දුක දැනෙන්නේ ඒ දුක දැනෙන්න තින්දා පොඩි අඩුපාඩුවේදී අම්මගේ ඇඟට කොට වෙනවා. තාත්තා ඇඟට කොට වෙනවා. ඉතින් අම්මල තාත්තලා මොකද කරන්නේ? දරුවෝන්ට අවුරුදු 10 12 ඉඳලාම දුක් විඳින අම්මල තාත්තලා වෙනවා කියනවා. ඇයි ඒ? ඒ දෙමව්පියන් විඳින දුක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති නිසා ඒ ගොරෝසු මානසිකත්වයන් වලින් කරන කියන දේවල් නිසා මැරෙනකම් ඊට පස්සේ දුක් විඳිනවා. ඉතින් රටක රාජ්‍ය ධාර්මික රජකෙනෙක්ගේ ලක්ෂණයක් තමයි ඒ රටවැසියන් විඳින දුක හොඳට දැනෙනවා. ඒ දැනෙන හින්දා තමයි පරිත්‍යාගයට පවා යොමු වෙන්නේ. සාධාරණත්වයේ සිද්ධ කරන්නේ. ඊළඟට පින්නත්නි ක්‍රෝධ නොකිරීම. මේ මකාදේව කියන රජතුමාගේ මේ ලක්ෂණ ගැන අපි කතා කරන්නේ ඒක ඕනම කාලයකට ගැලපෙන නිසා. මේ මකාදේව කියන රජතුමාගේ ජීවිතයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ක්‍රෝධ නොකිරීම. අපිට ක්‍රෝධය කියන ගැති වෙන්නේ ක්‍රෝධය කියන්නේ මෙතනදී අර සියුම් කියන තරහ නෙවෙයි පින්නත්නි. බැනගත්ත වෛරය. ඔය දස අකුසල කර්ම වලත් ව්‍යාපාදේ කියලා විස්තර කරන්නේ බැනගත්ත වෛරයනේ. කියන්නේ ගලක හකුල හැප්පුණාට පස්සේ ඇති වෙන තරහ නෙමෙයි. සමහර අය ඉන්නේ අන් අය කරපුවා කියපුවා මතක් කර කර මතක් කර කර ඒ ඒ අදාළ තරහකාරයාගේ සිද්ධි තරහකාරයාගේ වචන වලට මනසින් බැඳිලා ඒවා ගැන ආවර්ජනා කර කර ආවර්ජනා කර කර අතුලාන්තයෙන් පැවෙමින් දැවෙමින් පිච්චෙමින් යන එකට කියන ක්‍රෝධ කිරීම කියලා. මට මෙහෙම කිව්වා මට මෙහෙම කළා කියලා. එතකොට අධාර්මික නායකයා අධාර්මික මේ රජ කෙනෙක් වුණාට පස්සේ මොකද කරන්නේ? රටවැසියන්ගෙන් යම් කිසි වරදක් වුණාට පස්සේ වැරදි දෙකක් වුණාට පස්සේ මොකද කරන්නේ? අන්න හිතේ තියාගෙන වෛර කරනවා. මම මෙච්චර පරිත්‍යාග කළා මම මෙච්චර සැලකුවා මේ මිනිස්සු මට මෙහෙමයි සැලකුවේ මෙහෙම අන්න ක්‍රෝධ කරනවා. අපි මේ කතා කරන අපි ශ්‍රේෂ්ඨ මකාදේව කියන බෝසත් රජතුමා රාජෝත්තමයන් වහන්සේ. එහෙම කිව්වට වැරදි නෑ. උත්තමයෙක්. මේ ಗುಣධර්ම තියෙනවා නම් උත්තමයෙක්. ඉතින් ඒ උත්තමයන් වහන්සේගේ ජීවිතේ කවදාවත් තිබිලා නෑ. රටවැසි අර ක්‍රෝධ කිරීම කියන එක. එතකොට පවුලකුණත් නායකත්වයේ ලක්ෂණේ තියෙන්න ඕනේ. උතුම් පියෙක් වෙන්න කැමති නම් උතුම් සාමියෙක් වෙන්න කැමති නම් ආයතනයක නම් ආයතන ප්‍රධානියාගේ ළඟේ ලක්ෂණේ තියෙන්න ඕනේ. හෝදනු කිරීම. උතුම් නායකයෙක් වෙන්න කැමති නම් වැඳුම් පිඳුම් ලබන මේ ලෝකේ අපිට පුළුවන් නම් අන් අයගේ වන්දනාව මනසින් ලබන්න. ඒ තරම් වටින වන්දනාවක් තවත් නැහැ. මේ අපි කතා කරන මහාදේව කියන රජතුමා ඇතුළු මේ ධාර්මික රජවරු ඕනතරම් අතීතේ පහළම තියෙනවා. රටවැසියන්ගේ මානසික වන්දනාව ආවර්ජනාව වෙද්දිම ලැබපු අය. අන්න ඒ පවුලක පියෙකුට වෙන්න පුළුවන්. ආයතනයක නායකයෙකුට වෙන්න පුළුවන්. ගමක නායකයෙකුට නායකයෙකුට වෙන්න පුළුවන්. අපේ රටේ හිරු බුද්ධ බුද්ධදාස රජතුමා සිහිපත් කරද්දී මහජන රජතුමා සිහිපත් කරද්දී මහා පරාක්‍රම බව රජතුමා සිහිපත් කරද්දී වන්දනීය හැඟීම් වෙනවද නැද්ද අනේ කියලා. මහසෙන් රජතුමාට මින්නේරිය දෙවියෝ කියලා වඳින්න පුදන්න පටන් ගත්තා මරණයටපත් වුණාට පස්සේ. බලන්න ඒ ඒ ගෙවපු ධාර්මික ජීවිතයට ලැබිච්ච ලැබීම් උපේගත දේවල්. එතකොට ක්‍රෝධන කිරීම. ඊළඟට ධාර්මික රජකෙනෙකුට තියෙන ඊළඟ ලක්ෂණය තමයි අවිහිංසාව. අවිහිංසාව කියන්නේ හිංසා නොකිරීම. හිංසා කරන්නේ අසාධාරණ විදියට. ඊළඟට ඉවසීම අති විශිෂ්ට ගුණයක්. ධාර්මික රජ කෙනෙක් අපේ බෝධිසත්ව මකාදේව රජතුමා ළඟ මේක ඉහළින්ම තිබුණ මේ භවයේ විතරක් නෙමෙයි ශාන්තිවාදී ජාතකයේ පින්නතුන් මතකයිනේ. අත් කපක් දිවසුවා කකුල් කපක් දිවසුවා ඊළඟට හස වලින් ගහක් දිවසුවා මේ සමාජයේ සමහර අයට එක වචනයක් විශ්ස ගන්න බැරි වෙනකොට එක බැල්මක් විශ්ස ගන්න බැරුව ඒ පැත්තට පොලාපනිනකොට අපේ මහා බෝසත්යන් වහන්සේ රජ වෙලා සංසාර ජීවිතේ සබහ ජීවිත ගත කරමින් කොහොමද කටයුතු කළේ? කසපහරවල් එකක් නෙවෙයි දෙකක් නෙවෙයි 10ක් නෙවෙයි 20ක් නෙවෙයි 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 500ක් ලැබෙද්දි විසුවා. එතකොට රටකින නායකයෙකු තුළ ලක්ෂණේ තියෙන්න ඕනේ ඉවසීම කියන එක. මේ ඉවසීම ජීවිතේ කරගත් අය යම්කිසි ගැටලුවක් ඇති වෙච්ච තැනදී එතනදිම ඒකට ප්‍රතිකර්ම කරන්න යන්නේ නැහැ. සමාජ සමහර අවස්ථා තියෙනවා පින්නත් සමහර ගැටලු ඇතුණාට පස්සේ එවෙලෙම ප්‍රතිකර්ම කරන්න යන්න හොඳ නැහැ. ඉවසගෙන කාලයක් ඉඳ වෙනවා. කාලයක් ඉඳලා තමයි ඒකට හරියටම ප්‍රතිකර්මේ කල්පනා කරලා දෙන්න ඕනේ. එවෙලෙ දුන්නොත් නැති ප්‍රශ්න තියෙනවා. ධාර්මික රජතුත් අන්නේ වගේ. සමහර රටවැසියෝ කෑ ගැහුවට සමහර රටවැසියෝ උද්ඝෝෂණ කරාට අර්බුද කරාට පූජිතවල ප්‍රශ්න ඇති කරාට කලබල වෙන්නේ ඉවසගෙන ඉන්නවා ඉවසීමෙන් කල්පනා කරනවා මේක විසඳන්නේ කොහොමද කියලා ඉතින් ඒ නිසායි රාජ්‍යයන් සාර්ථකයි ඊළඟට අවිරෝධතාවය අවිරෝධතාව කියන එක නම් ගොඩක් කතා කරන්න තියෙන එකක්. නමුත් අපිට වැඩි වෙලා නැහැ මේ සූත්‍රය ඉතිරි ටික කතා කරන්න ඕන. අවිරෝධතාවය කියලා කියන්නේ පින්වත්නි මෙත්සිත මේකත් අපේ නායකත්වයට හරියම වැදගත් කාරණාවක්. මේ මෙත්සිත කියන එක එක එක පැති කඩවලට විහිදලා යන එකක් නේ. දැන් අන් මතවලට සවන් දීම කියන එක හරිම මෛත්‍රී සහගත හිතක තියෙන ලක්ෂණයක්. මෛත්‍රී සහගත හිතක තියෙන ලක්ෂණ ගොඩයි. එකක් තමයි මේ රජවරු ගාව තියෙනවා අන් මතවලට ගරු කිරීම කියන එක. ගරු කිරීමට පර ඇත්තට වඩාත්ම ගැලපෙන අන් මතවලට සෞම්‍යව මිත්‍රශීලීව මුහුණ දීම. දැන් සමාජයේ ඉන්නව සමහර අයට යමක් කියන්නේ නැති එක පාට කපල දාන එක. ගහක් කප්පාදු කළ දැම්ම වගේ ඒක හරියන්නේ නැහැ. ඔහොම හරියන්නේ නැහැ. දැන් ධාර්මික රජවරුන්ට යම්කිසි අදහසක් යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරාට පස්සේ එහෙම අවිරෝධිතාවයක් පළ කරන්නේ නැහැ එකපාරට. ඔහොම කළා හරියන්නේ නැහැ, මෙහෙම කළා හරියන්නේ නැහැ, ඒක හරියන්නේ නැහැ. අපි පින්නතුන් දන්න ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී සමහර දරුවෝ ඉන්නවා අම තාත්තා යමක් කිව්වට පස්සේ එකපාරට ඒක කප්පාදු කරා වගේ. ඒක හරියන්නේ නැහැ. ඔහොම හරියන්නේ නැහැ. සමහර මව්වරු ඉන්නවා පියවරු සහ දරුවෝ සමහර යෝජනා ඉදිරිපත් කරාට පස්සේ ඕක හරියන්නේ නැහැ. එක පාටේම ප්‍රතික්ෂේප වෙන. ඒකට කියනවා විරෝධතාවය, විරෝධ වීම, විරුද්ධ වීම. සමහර පියවරුත් ඉන්නවා දරුවන්ගේ සහ භාර්යාවගේ සමහර අදහස් වලට එක පාට විරුද්ධ වෙනවා. ඒක ධාර්මික නායකත්වයක ලක්ෂණයක් නන් නොවේ. අන් අයගේ මතවලට අපි හරීම සෞම්‍යව මුහුණ දෙන්න ඕනේ. ඇත්තටම ඒක මෙන්න මෙහෙම හිතන්න පින්නම්. අපි හිතමු දැන් ප්ලාස්ටික් පෑනක් තියෙනවා කියන්නකෝ. මේ ප්ලාස්ටික් පෑන අපිට මේ නම්මශීලී කරගන්න ඕන වුණොත් අපි එක පාරටම ඒක දෙකට නැවුවොත් මොකද වෙන්නේ? ඒක කැඩිලා යනවා. හැබැයි අපි මොකද කරන්නේ? ඉටිපන්දම පත්තු කරලා පොඩ්ඩක් රත් කරනවා. දැන් මොකද වෙන්නේ? අපිට නිවිල නමා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අවිරෝධීතාව කියන ගුණය තියෙන නායකයෝ. සමහර සිද්ධිවලදී සමහර වැඩ කටයුතු වලදී හොඳට තේරෙනවා මෙයා මේ කියන එක මේකට ගැළපෙන්නේම නැහැ. හැබැයි එකපාර විරුද්ධ වෙන්නේ නැහැ. එකපාරට කප්පාදු කළ දාන්නේ ඒ හිත රිදෙන විදියට. අපි බලමු. ඔය අදහස ගැනත් මම පොඩ්ඩක් හිතන්නම්. ඊට පස්සේ හිමීට අර හිත යහපත් පැත්තට නම් සීල් කරගන්නවා. ඒක පුදුම දක්ෂකම. සමාජ බහුතරයකට නැති එකක්. පවුලක දැන් නායකත්වයක් ගත්තම පියතුවෙක් වුණත් සමහර අවස්ථාවල අපේ මව්වරු කියන සමහර කාරණා හරිම අර්ථ ශූන්‍ය වෙන්න පුළුවන්. හරිම වැරදි. හැබැයි එක පාට එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අර ඉටිපන්දන් දැල්ලද හිමීතර පෑන ප්ලාස්ටික් පෑන අලල හිමීට Tamanට අවශ්‍ය විදිහට නම්ම නම්ම සීල් කරගන්න වගේ අර මවගේ අර වැරදි අදහස් එකපාරට ප්‍රතික්ෂේප කරන්නේ නැතුව එහෙම කරොත් අර රිදෙනවනේ. ඒ රිදීම තුල එයාගේ තේ වෛරය දැහ ගන්නවනේ. මොකද කරන්නේ? එකපාරට ප්‍රතික්ෂේප කරන්නේ මම පොඩ්ඩක් ඕක ගැන කල්පනා කරලා බලන්න. අන්න බලන්න. ඒ අදහසත් හොඳයි වගේ බලමු පොඩ්ඩක් කියලා අර අනිවාර්යයෙන් පින්නත් මේ විවාහ ජීවිතයක් ගත කරද්දී රාජ්‍ය ආයතනයක පුද්ගලික ආයතනයක හරි රටක හරි නායකත්වයක් දරද්දී කන් පාර්ශවයන්ගෙන් එන අදහස් වලට එක පාට විරුද්ධ වෙන්නේ නැතුව හරිම සෞම්‍යව කටයුතු කළොත් බොහෝ අරුබුද අඩු වෙනවා. දැන් සමහර අය සමහර අයගේ අදහස් වලට එක පාට විරුද්ධ වුණාට පස්සේ එයාත් එක්ක තව අය එකතු වෙනවා. ඒ අයත් එක්ක තව අය එකතු වෙනවා. අන්තිමට කණ්ඩායමක් හදනවා. කණ්ඩායමක් හැදිලා අර නායකත්වයට ප්‍රහාර එල්ල කරනවා. සමහරට මරණය වුණත් දෙන්න පුළුවන්. එහෙම දේවල් මේ ලෝක කොච්චර තියෙනවද? ඒ නිසා නායකත්වයේ ප්‍රධාන ලක්ෂණය තමයි අන් පාර්ශ්ව වලින් එන අදහස් සෞම්‍යව තමයි පිළිගන්නේ. ඒක කියන අවිරෝධීතාවය කියලා. ඒක මෛත්‍රියේම එක්තරා ලක්ෂණයක්. ඉතින් මෙන්න මේ ಗುಣ 10 මේ මකාදේව රජතුමා ළඟ ඕනවට වඩා තිබ්බා. ඒ කියන්නේ ඉහළ තලයකම තිබ්බා. මේ මකාදේව රජතුමා කුමාරකාවේ අවුරුදු කීයක් විතර ගවන්නේද? අවුරුදු 84000යි. දීර්ඝ ආයුෂ තියෙන කාලයක්. යුව රජ කාලය අවුරුදු 84000යි. මහරජ වෙලා අවුරුදු 84000යි. මේ රජතුමා හිතකෙස් කපන පුද්ගලයාට හිතකෙස් කපන පුද්ගලයාට පොඩි කාරණාවක් ඉපත් කරලා තිබ්බා. මකාද රජතුමා. මොකක්ද ඒ කාරණාව? රජතුමා සඳහන් කරනවා මගේ හිසේ යම්කිසි කෙස් ගහක් ඉදිරිය තියෙන දැක්කොත් මට කියන්න. එදාට මට තීරණයක් ගන්න වෙනවා. ඉතින් මේ හිස කෙස් කපන කපුව මොකද කරන්නේ? කාලයාගේ ඇවෑමෙන් එක දවසක් දකිනවා රජතුමාගේ එක හිස ගහක් හිස කෙසක් ඉදිලා. සඳහන් කරන රජතුමනි ඔබ වහන්සේගේ එක කෙස් ගහක් ඉදිලා ඒක රජතුමා සඳහන් කරනවා මගේ අතට දෙන්න. එතකොට අඬුවක් වගේ උපකරණකින් මේක ගලවන රජතුමාගේ අතට දෙනවා. මේ මකාදේ රජතුමා දැන් මේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ ආනන්දයන් වහන්සේට. අතීත තමන් වහන්සේගේම ජීවිතයක් ගැන ධාර්මික රජ කෙනෙක් වශයෙන් ජීවත් වෙච්ච. රජතුමා ඒ වාසය කරපු කාලේ ආයුෂය අනුව තව අවුරුදු 84000ක් ආයුෂ තියෙනවා. ළමා කාලයට 84000යි, ජීව රජ වශයෙන් 84000යි, දැන් රජ වෙලා 84000ක් ගෙවමින් ඉන්නවා. අවසාන හරිය දැන් ඒ කාලේ පරමාවශ අනුව තව අවුරුදු 84000ක් අවශ්‍ය තියෙනවා. 84000ක් අවශ්‍ය තියෙද්දි තමයි මේ ඉදිච්ච කෙස්සා දකින්නේ. අවුරුදු 84000. මේ මකාද රජතුමා මොකද්ද කරන්නේ නැත්තේ? සංවේගයටපත් වෙනවා. මම ජරාවටපත් වෙනවා කියලා. ඊළඟට මොකද කරේ? පුත් කුමාරයාට අඬ ගැහුවා. පුත් කුමාරයාට අඬ ගහලා සඳහන් කරනවා මගේ හිත කෙසක් ඉදිලා. ඒක දේව දූතෙක්. මේක මට මරණයෙන් ලැබිච්ච පණිවිඩයක් වගේ දේව දූතෙක්. මම මරණය සමීපයට ඇවිල්ලා. දැන් බලන්න මේ ලෝකේ අපට අවුරුදු කීයද පරමාංශ සාමාන්‍යයෙන් 70 80යි. අවුරුදු 84000ක් තව ඉස්සරහට කල් තියෙද්දිත් මෙතුම සඳහන් කරනවා මම මරණයේ සමීපයට ඇවිල්ලා. බලන්න අපි කොතනද ඉන්නේ කියලා අපට අපට අපිට තියෙන හැඟීම් පොඩ්ඩක් බලන්න. 84000ක් තව කල් තියෙනවා කියලා දැකලා දැනගෙන මරණයේ සමීපයට ඇවිල්ලා කියලා තමයි හිතන්නේ. මේ සාමාන්‍ය ලෝකයාට එහෙම බෙල බැලුවොත් මේ අවුරුදු 70ක් 80ක් තරම් සොච්චම් වයසක් තියාගෙන තව කල් තියෙනවා කියලා හිතනවද නැද්ද? භාවනා කරන කල් තියෙනවා. සිල්වත් වෙන කල් තියෙනවා. දන් දෙන්න කල් තියෙනවා. කල් තියෙනවා කියන වර්ග 70 80 පරමාංශ. කොණ්ඩ ගහක් ඉදුණම තව ටිකක් කොණ්ඩ ඉදුණාවේ. මේ රජතුමා කවුරුද 84000ක් තියෙද්දි හිතනවා මරණය සමීපයට ඇවිල්ලා. පුතුණුවනි මම දැන් පැවිදි වෙන්න ඕනේ. මම දැන් මගේ ජීවිතයේ අධ්‍යාත්මය වර්ධනය කරගන්න ඕනේ. බලන්න කොච්චර සමබර ජීවිතයක්ද කියලා. අපේ නායකත්වයන්ට ඕක හිතන්න පුළුවන් නම් ගෘහස්ත ජීවිතයක ඉන්න පියතුමෙකුට ඕක හිතන්න පුළුවන් නම් අපි මේ කියන්නේ පැවිදි වෙන්නම කියලා නෙවෙයි පුළුවන් නම් පැවිදි නේත් කමන්නේ තමන්ගේ යුතුයකම් යම් කිසි මට්ටමකට දරුවා විවාහ කරලා දීලා නම් යුතුයකම් යම් මට්ටමකට දැන් අවසන් කරගෙන නම් තමන්ට යම්කිසි නිරෝගී භාවයකුත් තියෙනවා නම් පැවිදි ජීවිතයකට ඇතුල් වෙන්න. එහෙම බැරි නම් වෙනකට වඩා නෙක්ඛම්මයට පුරුදු වෙන්න ඕනේ. පන්සලට ගිහිල්ලා, අරණ්‍යයට ගිහිල්ලා ඊළඟ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් තමගේ ජීවිතේ භාවනාවට තමගේ අධ්‍යාත්මික දැන් අවුරුදු ගාණක් ළමයිට රැකුණානේ. භාර්යාවට රැකුණානේ. දැන් මොකද කරන්න ඕනේ? තමන්ගේ අධ්‍යාත්මය වෙනුවෙන් කැප වෙන්න. තමන්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් කැප වෙන්න. මෙතර කාලයක් අර කට්ටියට කැපුණා ඇති. දැන් මේ මකාද රජතුමත් එහෙමයි. අවුරුදු 10 ගාණක් මේ ලෝකයාට යහපත කළා. රටවැසියන්ට යහපත කළා. කුමාරවරුන්ට යහපත කළා. දරුවන්ට. දැන් තමන් වහන්සේට යහපත කරගන්න. මොකද කරේ? මෙන්න මේ මහාදේව කියන අබවණේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ මේ වැඩ ඉන්න මේ අබවණේ තමයි ගිහි ජීවිතය අතහැරලා යන්නේ. සඳහන් කරනවා මෛත්‍රියේ කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ධානවල ඉහළම තලයන්ට ගියා. බලන්න කොච්චර බුද්ධිමත්ද ඇයි අපේ සමාජයේ ඉන්න වැඩිහිටියන් අම්මලා තාත්තලා ඔය හිතන්නේ නැත්තේ? ඇයි ආච්චිල සීයල වෙලක් මුණුබුරන් මිනිබිරියන් අස්සෙම හුරතල් වෙවි ඉන්නේ? ඇයි තමන්ගේ අධ්‍යාත්මික වර්ධනයේකට අධ්‍යාත්මික සුවයකට දැඩිව කැප වෙන්නේ නැත්තේ? උඩින් උඩින් අල්ලල්ල යන්නේ ඇයි? කවදද අධ්‍යාත්මික සුවයට තමන්ගේ ජීවිතේ පරිපූර්ණව කැප කරන්නේ? ඒ නිසා මේව ලොකු ආදර්ශයක් මේ රටක් පාලනය කරපු රජවරු ගත්ත තීරණ ජීවිතයේ කාල හතරෙන් තුන්වෙනි කාලෙදී ගේ ජීවිතේ සමුදුනා. ඇයි? මෙලව පරලොව දෙලොවම යහපත් කරගන්න එකයි මේක මේ එක භවයකට හිර වෙලා දෙන තුන් දිනේ කුරකල් කරගෙන ඉන්න අවස්ථාවක් නෙවෙයිනේ. තමන්ගේ සසර ගමන සූපපත් කරගන්න එකයි. අපේ සමාජයේ සමහර දෙමව්පියන් ජීවිත අවසානට යද්දී පරලෝ ජීවිතේට කරගත්ත දෙයක් දැනෙන්න නෑ. හදිසියේ සිල් ගත් එකක්, හදිසියේ භාවනා කරපු එකක්, හදිසියේ දන් ටිකක් දුන්න එකක්, පරිත්‍යාග කරපු එකක්, ඒක තදට දැනෙන්නේ නෑ ජීවිත අවසාන කාලෙදී. ඒක අපි කියන්නේ මේක නේ උඩින් උඩින් කළා වගේ ඉන්නේ ගැඹුරට කරන්න ඕනවා. ගැඹුරට කරන්න ඕනේ. දවසකට පැයක් පැය දෙකක් භාවනාවකට යොමු කරගන්න පුළුවන් පරිසරය හදා ගන්න ඕනේ. ඒක හදලා දෙන්නේ ළමයි. ඒක තමන් හදා ගන්න ඕනේ ඉල්ලීම් කරලා. ඒක තමන්ට කෙලින් බැරි නම් වෙනත් පාර්ශවයක් මාර්ගෙන් හරි ඒ ඉල්ලීම් කරන්න ඕනේ. දැන් මට මහන්සියි, දැන් මට වෙහෙසයි, දැන් මට තෙහෙට්ටුයි, දැන් මම වයසයි. මට මගේ අධ්‍යාත්මික සුවය වර්ධනය කරගන්න මට ඉඩ දෙන්න. මට සතියේකට දෙහිකට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඉන්න ඉඩ දෙන්න. ඒක හදාගන්න ඕන. හදලා දෙනකන් ඉන්න දෙපා. ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන දෙයක් කරන්න හරිම අඩුයි. මේ රජතුමා මොකද කරන්නේ? රජතුමා හදාගන්නේ. පුතාලාවිල්ලා සිහිපත් කරේ නෑ තාත්තේ දැන් කිය මහරජතුමනි ඔබතුමා දැන් මේ ජීවිතේ සතර ගමනට යහපත කරගන්න. ඒ එහෙම උනේ නෑ. මෙතුමා තමයි හිතන්නේ මම දැන් පැවිදි වෙන්න ඕනේ. මම දැන් එක්කම්මයට යන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. ඉතින් මොකද කළේ? අර අමවණේ ඉන්නේ ඉද්දී මොකද ඒ කාලේ බුද්ධ ශාසනයක් තිබ්බ කාලයක් නෙවෙයිනේ. බුද්ධ ශාසනයක් තිබ්බනම් බුද්ධ ශාසනය තිබ්බ කාලයක් නෙවෙයි මකාද රජතුමාගේ කාලේ. ඉතින් වනාන්තරයට වෙලා ධ්‍යාන වඩලා ධ්‍යාන හතරම වර්ධනය කරගත්තා. මරණින් මතු බ්‍රහ්ම ලෝකෙට ගියා. හැබැයි යන්න කලින් පොඩි කාරණාවක් රජකම් කරන පුතාට සිහිපත් කළා. පුතේ මම මේ කුමාර කාලේ අවුරුදු 84000ක් හිටියා. යුවරජ කෙනෙක් වශයෙන් සහ ඊළඟට මහරජ කෙනෙක් වශයෙන් 84000 84000 මේ රටවැසියට මහා යහපතක් කළා. ඊළඟට මම දැන් අවුරුදු 84000 භ්‍රමචාරී ජීවිතයක් ගෙවනවා. මේක කල්යාණ ධර්මයක්. ඒක උතුම් ධර්මයක්. පුතේ මේකවා පවත්වගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පුතා පුතාගේ ජීවිතේ කාල හතරෙන් තුන්වෙනි කාලෙදී මේ අඹ වනයේට මෙන්න ඕනේ. ඇවිල්ලා Brahmacharya ජීවිතේ ගෙවන්න ඕනේ. ධ්‍යාන වලට එන්න ඕනේ. පුතේ ඒක කල්යාණ වැට කියනවා. ඒක කල්යාණ වැටක් කියනවා. තාත්තගෙන් පුතාට පුතාගෙන් පුතාට පුතාගෙන් පුතාට යන මොකද්ද තුන්වෙනි කාලෙදී ඉන්න කාලෙත් මේ දසරාජ ධර්මාදී පිළිහෙල කටයුතු කරනවා දස කුසල කර්මාදී පිළිහෙල කටයුතු කරනවා ඊට පස්සේ පැවිදි ජීවිතයකට ගිහිල්ලා ඒ තාපස ප්‍රවිඥාව තුල ධානාදීයටපත් වෙලා බ්‍රහ්ම ලෝකයට යනවා. පරම්පරා ගානක් මේ කල්යාණයට යනවා. බුදුරජාණන් වහන්සේගේ දේශන අවසාන ලස්සන කතාවක් කියනවා. මොකක්ද ඒ කියන කතාව? පින්වත් මහණෙනි මමත් මහා උතුම් කල්යාණ ධර්මයක් සකස් කරලා තියෙන්නේ. කල්යාණ ධර්මයක් ඔබලාට මම දායාද කරලා තියෙන්නේ. එන්නත මොකක්ද ඒක? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඒ කල්යාණ ධර්මයේ වැට කඩන අන්තිම පුරුෂයා වෙන්න එපා කියනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මිලා නිවන් දකින්න ඕනේ කියලා අදහසක් නැතුව මේ ජීවිතේම මේ ආශ්‍රව ශ්‍රේ කරගන්න ඕනේ කියලා අදහසක් නැතුව යමෙක් ඉන්නවා නම් එයා කල්යාණ වැට කඩන අන්තිම පුරුෂයා. අපි එහෙම වෙන්න හොඳ නැහැ. තථාගතයන් වහන්සේ අපට දුන්න ධර්ම දායාදයක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සියලුම ධර්මයේ ওই ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඩංගු වෙලා තියෙනවා. එතකොට ඒ කල්යාණ ධර්මය කඩන්න නැතුව අතීතේ ඉඳලා වර්තමානයට ගලාගෙන එනවා. අන්න ඒක හැබෑවටම රකින්න කෙනෙක් බාටපත් වෙන්න ඕනේ. යමෙක් ආරෂ්ඨාංග මාර්ගය හොඳට පුරුදු කරලා සෝතාපන්න වුණොත් අන්න යා මේ කල්යාණ වැට තවත් පිරිසකට හැබෑවටම දායාද කරන කෙනෙක් බාටපත් වෙනවා. එයා අන්තිම පුරුෂයා වෙන්නේ නැහැ. පුරුකෙන් පුරුක පුරුකෙන් පුරුක මේ කල්යාණ වැට ඉස්සරහට අරගෙන යන්න තවත් එක් පුරුකක් වුණ කෙනෙක් බවටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි ඔබට අපිට මහා වගකීමක් තියෙනවා. අසංකේ කල්ප ගාණක් පාරමිතා පුරලා ජීවිතයේ අවසාන ආත්ම භාවයේ වේලි වේලි කණ්ඩ බොණ්ඩ නැතුව අවුරුදු ගාණක් දුක් විඳලා මතු කරගත්ත මේ උතුම් ශාසනය ආරෂ්ඨාංග මාර්ගය තුලින් අපි මහා පුරුෂ රත්නයට කළගුණ සැලකීමක් වශයෙන්. කල්යාණ වැට ඉස්සරහට අරගෙන යන කෙනෙක් වශයෙන් අවබෝධයට පත්තර මැරෙන්න අදිෂ්ඨාන ගන්න ඕනේ. මෙතෙක් ගන්න බැරුණා නම් මේ අදිෂ්ඨාන ගන්න මම මේ උතුම් ශාසනය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ ඉස්සරහටම ගිහිල්ලා අවබෝධයට පත් වෙලා තවත් පිරිසකට මේ ධර්මයට එන්නට කල්යාණ වැටක් බවට ආදර්ශයෙන් උපකාර වෙලා මගේ ජීවිතය අවසන් කරනවා කියලා. ඒක මහා ගුණයක් කළ ගුණ සැලකීමක්. ඉතින් ඒ කාරණා සිහිපත් කරමින්ම අපි දේශනා අවසන් කරනවා හැම දිනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම උතුම් සැනසෙල්ල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්නතුන් අපට සිහිපත් කරලා තියෙනවා. ඒ දායකත්වයේ දරන පින්නත් අයගේ නම සඳහන් කරන්න එපා කියලා ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන අයගේ නම් විතරයි පින්නතුන් සඳහන් කරලා තියෙන්නේ. පින්නත් අද දවසේ උපන්දිනයේ සමරන නුරේකා තිරන්දි ඉබුලාන දියණියටත් පහන් අනුක් ඉබුලාන පුතුණුවන්ටත් උපන්දිනය සමරන සරණ ගන්හේවදී ගුරු පියාණන්ටත් සෙත්පති මරමුණු කරගෙන මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන බව පින්නතුන් සඳහන් කරලා තියෙනවා. මෙතින් තමන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතේට සමීපෙල ඉන්න අන් අයගේ ජීවිත ගැන තමයි ඒ දායකත්වයේ දරන පින්නතුන් හිතලා ආශිර්වාද ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙන ඉතින් අපි ආශිර්වාද කරනවා තුනුරුවන්සතු අනන්ත ගුණානුභාව බලයෙන් ඒ විතරක් නෙවෙයි සියලුම දෙවියන්ගේ ආත්මස ආරක්ෂාවෙන් ඒ නම් සඳහන් කළ ගුරු පියාණන්ටත් ඒ දුව සහ පුතාටත් අනාගතය කායික මානසික දුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නටම මේ කුසලය ආශිර්වාදයක්ම වේවා කියලා යම් සංසාර දෝෂයක් නිසා හරි යම් කිසි දුකක් හදයක් පීඩාවක් හරි තියෙනවා නම් ඒ සියලෝම දුක් කරදර පීඩා තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලෙනුත් මේ පුණ්‍ය ශක්තිය බලෙනුත් දුර වෙලා තාතවත් මේ ජීවිතේ හාත්පසින්ම සාර්ථක කරගන්නට ධර්මයේ තුලනුත් ඉහළම මානසිකත්වයකට යන්න මේ කුසලයේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා සියලුම සත්‍යයන්ගේ ධර්ම අවබෝධයට මේ පින මේ කුසලය ආශිර්වාදයක් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉතින් සියලුම සත්‍යයන් කියුවර පස්සේ ඒ සංකල්පයක ඇතුල් වෙන සත්‍ය ප්‍රමාණය මෙච්චර මෙපමණයි කියලා කියන්න බෑ. ඉතින් අපි සතුට වෙනවා ඒ සංකල්පය පිළිබඳව. ඉතින් මේ සියලුම සත්‍යයන්ට සියලුම සත්‍යයන් අපා දෙපා බහුපාසී උපාදී සියලුම සත්‍යයන්ට මේ පැයතුළු ලොවක් සැනසීම තුළ තථාගත ධර්මයේ තුලින් ලොව සැනසීම තුළ මතු කරගත් මහා පුණ්‍ය ශක්තිය හේතු වෙලා සියලුම සත්‍යයන්ට ඉක්මනින්ම සසර ගමන තුළදී ධර්මාබෝධය ලැබෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් දායකත්වයේ දරන පින්තුන්ට නම් සඳහන් කළ හැම දිනාට ධර්ම ශ්‍රවණය කළ අපේ පින්තුන් හැම දිනාටම උතුම් ධර්මාබෝධයටම මේ පින පාරමී ධර්මයක් වෙත්වා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ